දැයි මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ වස්වෙනි දවසේ අපි අද කාලි වෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් දහම් ගැටලු ධර්ම සාකච්ඡාවකට අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු මං ඡන්දගෙන් ඉල්ලා හිටිනා සභාගත කරන්න කියලා ලිඛිත ප්‍රශ්න. වස්තරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි පෙරදා කම්හලක යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වීමකට මැදි වී සිටීමා මාහට ඊයේ දිනේ පරයන්ක භාවනාව අසාර්ථක වුණා. අද දින නැවතත් ඒ වෙනස් ස්වරූපයක් ගන්නට යෙදුණා. එනම් ඡණ්ඩ මාරුතයකට පසු පරිසරයේ තේ වුණා. ආනාපාන සතියේදී මුහුණ ඉදිරිපිට දිස්වන්නට වූ තැඹිලි තැඹිලි පැහැ ආලෝකය ක්‍රමයෙන් විශාල වෙමින් පැතිරෙන්නට වුණා. නමුත් පෙරදා කම්හලේ තත්ත්වයේදී ශරීරය පැවති නිශ්චල ස්වභාවය තිබුණේ නැහැ. හිත සොම්නස් සහගත තත්ත්වයකට පත් වී තිබුණත් වරින් වර වේදනාවක් දැනෙන්නට වුණා. වේදනාවට සිත යන විට තත්පර කීපයකට ආනාපාන අරමුණ වෙනස් වෙනවා නැවතත් ක්ෂණිකව සුපුරුදු ලෙස ගලා යනවා. විනාඩි 40ක පමණ වේලාවක් මේ தත්ත්වය පැවතුණා. පරයන්කෙන් මිදෙන විට ගතසිත දෙකෙහිම ලොකු සැහැල්ලුවක් දැනුණා. මේ ස්වභාවය මේ ස්වභාවයන් ගැන විස්තර විස්තර වශයෙන් දැන ගැනීමට කැමැත්තෙන් පස්වෙමි. මෛත්‍රියෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. ත්වන් සරණයි. මේක ඇත්තට විස්තර අවශ්‍ය කරන්නේ නැහැ. බලන්න බලනකොට විස්තර තමයි පේන්නේ. නමුත් මේක අර මුල් තුන්වෙනි වාක්‍ය විතර ලියලා තිබුණා මේ පෙරදා තිබුණ එක ඊයේ නෑ ඊයේ තියෙන එක අද වෙනස් වෙලා වෙන විපරිණාමයට ලක් වෙලායි කියලා. අන්න ඒකට හුරු වෙච්ච දවසේ විස්තර ඇති වෙච්ච දවසේකට හුරු වෙනවා. ඒකට හුරු වෙලා නැත්තාකල් ඉතින් විස්තර පෙන්න පෙන්න ඉන්නවා. බල බලන එක වෙනස් වෙනවා කියලා. ඉතින් කවදා හරි එක පිළිගත්තොත් ඊට පස්සේ ඊගාව ජවනි කාට යනවා. ඊගාව පන්තියට සමත් වෙනවා. මේ පිළිගන්නේ නැතුව හෙලෙත් ආඩු කරන්න කරන්න ඕකම විවිධ පැති වලට පෙන්න පෙන්න ඉන්නවා. ඒක තමයි භාවනාවේ ස්වභාවය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට ඔසවමි යවමි තබමි යයි සිහි කරමින් සක්මන් කරමි. ටික වේලාවක් වරහන් ඇතුළේ තියෙන පියවර 20ක් පමණ කියලා. පියවර 20ක් පමණ ගිය පසු එම වචන මටත් නොදැනීම සිතින් ගිලිහි යයි. එහෙත් පියවරවල් තබමි. ටික වේලාවකදී නැවතත් පියවර අනුව වචන සිහි වේ. එසේ වන්නේ සක්මන් කරන පිරිස වැඩි නිසාද? අනුකම්පා කර පහදා දෙන්න. පහළ පන්තිවල ඉන්නකොට අකුරු අපි නිස්සද්දව බලන්නේ අකුරෙන් අකුර කියවලානේ වචනේ පන්නගන්නේ වචනේ නගන්නේ ආයනු අල්මයිනු මයිනු අම්මා කියලා. නමුත් ඉස්සරහට යනකොට මේ එහෙම අකුරෙන් අකුර කියවන්න ඕනේ වචන දකුණටම ඒ රූපෙම අම්මා කියලා කියවන්න පුළුවන්. ඒ වගේ තමයි මෙනේ කර කර ගිහිල්ලා මෙනේ නොකර වචනේ නොකිය එක තේරෙන ගන්න. ඊට පස්සේ ආයසරයක් ඉතින් ඔයලා කටපාඩම් කරනා වගේ දෙවෙනි භාෂාවක් කියම ඉගෙන ගන්න යනවනම් ආයෙසරයක් අර වගේම මේ වචනේ සද්ද නගලා කියන පොඩි ළමෙක් වගේ ඉගෙන ගන්න ඕන. පළවෙනි භාෂාවට ලේසි දෙවෙනි භාෂාවට යනකොට එමය සක්මනේදී එක එක මාරු වෙන තත්ත්ව එනකොට හිත අලුතෙන් අර පරණ ක්‍රම පාවිච්චි කරනවා ක්‍රමසාවිදි පාවිච්චි කරනවා කෝකින් හරි සෙනගින් දැද්දි හරි වේවා මිනේ කරමින් හෝ වේවා නොවේවා තමන්ගේ සතියේ විවිධාංගීකරණයක් වැඩිවීමක් සිද්ධ වෙනවා නම් මේක උපකරණයක් විතරයි. ඒ නිසා සතියට මොකද වෙන්නේ කියන එක ඇස් ගහගෙන යනවා නම් බැස් බැල්මේ තියෙනවා නම් බය වෙන දෙයක් නැහැ. කරුණීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් ධර්ම දේශනා පවත්වමින් ධර්ම සාකච්ඡා හා කමඨහන් පිරිසිදු කරමින් සිටින විට යෝගීන් අත්විඳින ආස්වාදය දකින විටද ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය සේනාසනයේ හැසිරෙන ආකාරයත් එමගින් සේනාසනයේ වර්ණවත් වන ආකාරය දකින විටද යෝගීන් භාවනා කටයුතු වල සංසුන්ව යෙදෙන අයුරු දකින විටද දාණය පිළිගන්වන අය එමගින් ලබන සොම්නස දකින විටද මා විසින් පුණ්‍ය කටයුතු වලට මෙදිහත්ව එහි ප්‍රයෝජන සිසු අය අත්විඳිනු දකිනු ලබන විටද වෙනත් එවැනි සිදුවීම් දකින විටද මගේ සිත බලවත් සතුටකින් උද්දාම වේ ප්‍රශ්නය අංක 1 සතුට හා කැමැත්ත යනු එකක්ද දෙකක්ද? අංක 2 මා ලබන සතුට ඇති වී නැති වී යන අයුරු බලා සිටින්නද? අංක 3 සතුට ප්‍රමෝදයක් බවට පත් වෙමින් ඉදිරියට යාම බලා සිටින්නද? කරුණා පෙරදරිව පහදා දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මේ නැවත ප්‍රශ්න තුන කිව්වොත් මම මුලින් කියන එක නම් හරි පැහැදිලි. ප්‍රශ්න තුන ආයි කියවන්න බලන්න මොකද්ද මොකද්ද සංසන්දනයක් තියෙනවා තේරෙන්නේ නැහැ. රසත අපි නා ප්‍රශ්නාංක 1 සතුට හා කැමැත්ත යනු එකක්ද දෙකක්ද? ප්‍රශ්නාංක 2 මා ලබන සතුට ඇති වී යන සම වෙන මා ලබන සතුට ඇති වී නැති වී යන අයුරු බලා සිටින්නද? අංක 3 සතුට ප්‍රමෝදයක් බවට පත් වෙමින් ඉදිරියට යාම බලා සිටින්නද? බලා සිටින්නද? ඇත්තටම මොනව බලාපොරොත්තුක් වෙන්න ඕනේ ඕකේ. ඒ ශ්‍රද්ධා ඒකට කියනවා ඡාගානුස්සති තමන් කරපු ත්‍යාගයන් එහෙම නැත්නම් කවුරුහරි තෑග්ගක් දානයක් දෙනකොට ඇති වෙන දේ අනුව එන සතුට බුද්ධහනුසතිය වගේ ඒකේ අනුවනම් ඒ සතුට බෙදලා යයි. ඒක අපි අර විදිහට බලනද මේ විදිහට බලනද සංසන්දනය කරන්න කියලා කියන්නේ නිකන් හම්බෙන හරකගේ අං බලන්න හදනවා. උගේ අං බලන්න අපිට වෙලාවක් නැහැ දෙනවනේ කැමතින හරක ගන්නව නැත්තයි පයි කියන. ඒ නිසා මේ සතුටට යන හැටි බලන්න මොන දේ කරන්න ගියත් සතුට හිටින්නේ නැහැ. ඒ සතුට සතුටින් නිසිනින් දෙන්න දෙන එක තමයි දීලා ඉවර වෙලා බලන එකයි කරන්න තියෙන්නේ. දෙන්න ඉස්සෙල්ලා මේ පැත්තට යවන්න ඕනේ අර පැත්තට යවන්න ඕනේ කියලා කියන්නේ ගියොත් ඒක සතුටක් වෙන්නේ නැහැ. සතුට ඉන්නේ සම්පූර්ණ අනාකූලව ගලන වෙලාවේ. හසුරවන්න ගිය ගමන් ඒක සතුටක් වෙන නිසා ඒ ඒක බලන්න පරියන්කේදී තමන් ගත්ත ඒක පොරොජන අරගෙන තම වඩ නානපානිට මේක පදනම් කරගන්න සක්මණට පදනම් කරගන්න එතකොට නම් අතිරේක ලාභයක් හම්බ වෙනවා අර වෙලාවෙදී වෙන්න දෙන්නේ වැඩෙන සතුට එහෙම වැඩෙන දෙන එක තමයි කියන්න තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මනාප අමනාප උපේක්ෂා බව දැනගන්න දැනගත්ත පමණින් එය අකුසල් හෝ කුසල් නිරෝධ වී යන්නේදයි කරුණාවෙන් පහදා දෙනෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම මනාප මනාප අකුසල් වලට වැටෙන්නේ නැහැ. අකුසල ඇති කිරීමේ ප්‍රභවය තියෙනවා. ඒක නිසා අපි මේ ප්‍රභවය එනකොටම එහෙම නැත්නම් අපි දන්නවා මේ ආවල් ප්‍රදේශයේ උණක් තියෙනවා එතෙන් ගියොත් උණ බැලඳිනවා මිය උණක් කියලා. දන්නවනම් අපි කො යන්නේ පරිසං කරලා නැත්නම් ඔගේ නිකන් ඉනවා. ඒ වගේ අපි දන්නවා මේ මනාපමනා පහළ වීම හිත ආතුර වෙන්න හේතු වෙනවා. ලෙඩ වෙන්න හේතු වෙනයි කියලා ඒ මට්ටමේම දැනගත්තොත් ඒකෙන් සිදුවෙන නපුර අඩු වෙනවා. ඒක නිසා ප්‍රධානම දේ තමයි ඒ Taman තුල පහළ වෙන මනාපමනාවේ පහළ වෙන්නකොටම හැකිතාක් ඉක්මනට අප්‍රමාදීව දැනගත්ත තරමේ ඒකෙන් අරසා වෙනවා. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සක්මන් කරන සක්මන කෙරෙන බවක් හා මම බලා සිටින බවක් දැනේ. අනෙක් අවස්ථාවලදීද අරන් ඇතුළේ තියෙන සෙමෙන් කරන කටයුතු වලදී කියලා අනෙක් අවස්ථාවලදීද කෙරෙන බවක් දැනේ. උදාහරණ ආහාර ගන්නා විට අතු ගාන විට මේ தත්ත්වය පහදා දෙන්න. ඒ ඇත්තරින්ක පහදාන දෙයක් නෑ. ඒක තමයි වාසිනා. කරන දේද මානසික ආතතිය වැඩි කරන දේද කරන දේද තණ්හා මාන දිත්තේ රාග ద్వේෂ මොහ වෙන්නේ නැත්නම් කරන දේද කියලා මේ දෙකක් දැන් තියෙනවා ගලපලා කෙලෙස අඩු ප්‍රමාණයට පීඩා අඩු තැවෙන තැවින දැවිලි තැවිලි අඩු තැනට ජීවන රටාව සකස් කරගන්න එකයි තියෙන්නේ මේ දෙක පහදන්න දෙයක් නැහැ අපි දන්නේ ඉස්සර එකයි මම කරම කියන එක දැන් පිටේ ඉඳලා බලනවා වගේ පේනවා මේ දෘෂ්ටි කෝණ දෙකෙන් වඩා වාසිදායකව පාවිච්චි කරන්න කියන එක තමයි පැහැදීමක් පැහැදිලි කිරීමක් වශයෙන් කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දාන මාන දෙන ඇත්තෝ අපට ගෞරවයෙන් ගරු සත්කාර කරනු ලබන්නේ බෞද්ධ ශ්‍රාවිකාවක් නිසා බුද්ධ ගෞරවයෙන් හද හදවත උතුරායයි. නමුත් භාවනාවේ ප්‍රාථමික අවධියේ සිටින නිසා මේ උපහාර ලැබීමට සුදුසු දැයි සංවේගයක් ඇතිවේ. පිළිතුරක් දෙන මෙන් ඉල්ලා සිටිමි. සාධාරණයි මේ හිතන එක ඒක නිසා බුදුජානනාන්ද කියන එක සංවේගය ඉගෙනගෙන මම ඉක්මනට ආධුනික මට්ටම් පන්නන්න බලන එකයි. මැදහත් මට්ටමට යන්න ඕනේ. එතන ඊට පස්සේ උත්කෘෂ්ඨ මට්ටමට යන්න ඕනේ. එතකොට තමයි ඒ කාපු දෙයි අපි ලොකු සංවේගයක් පහල කරගෙන ඉදිරියට යන්න හිතන්නේ. ආ ජෝ මං වගේ කෙනෙකුට මේ තාම මේ පන්ති ඉන්න කෙනෙකුට දෙන්න වටින්නේ නැහැ කියලා ඕකත් අතහැලා ආය කියලා උසියම්ම කෙනෙක් වෙන්න ගියොත් එහෙම බුදුහාමුදුරුවෝ ඉවරයි ධර්මෙත් ඉවරයි සංඝයත් ඉවරයි. අර දීපත් දීපු අම්මත් ඉවරයි. ඒ නිසා මේකෙන් ඉස්සරහටමයි තල්ලු වෙන්න තියෙන්නේ. මේක සංවිධය පාල කරගන්න මම මේ දෙනායේගේ මේ පූජා ලබන්න සුදුස්සෙක් වෙනවා. ඉක්මනටම සුදුස්සෙක් වෙනවා කියලා හිතාගෙන මේ ශූර අඳිනකොටමත් ඒක තමයි කියන්නේ. ඔබ දැන්න සුදුස්සෙක් නැති වුණත් ඉක්මන සුදුස්සෙක් වෙනවා. ඔය දෙන්නේ බුදුහාමුදුරුවෝ දෙනකොට කාලා වෙන වැඩ කරන්න එපා. Brahmacharyaට අනුග්‍රහ පිට කටයුතු කරන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසර සක්මන් මළුවක් හෝ ලනුපැදුරක් නොමැති විටක සාමාන්‍ය ගෙමිදුලක තන පිටියක මුහුදු වෙරළක සක්මන් කිරීමෙන් මෙහිදී ලබාගත් සක්මන් භාවනා අත්දැකීම් වැඩි දියුණු කළගත හැකිද? පෙරවන් සරණයි. නැ නැතුව වෙනුවට ඊගාවට තියෙන එක කරනවා. අපි මේ කියන නිදර්ශන තමයි සම්පිච්චමල් නැගිලා පූජාව කරන්න එපා. නොකර ඉන්න එපා. ගැටපිච්ච අරගෙන කරපන්. පූජාව කරපන්. පස්සේ සම්පිච්ච හම්බ වෙයි. දැන් සම්පිච්ච නැයි කියලා කටියට නේද පූජාවක් නැහැ ගැටපිච්චත් නැහැ මොකුත් නැහැ. ඒ නිසා සම්පිච්ච නිකන් ඉන්න එපා. මෙහෙ තියෙන වෙලාවදී පුළුවන් තරම් කරන්න. ඊට පස්සේ බැරි නම් ඒ විනෝඩ විකල්ප කරන්න. දැන් අපි යවුවොත් මේ ඔඩිසි පන්තියේ ඉඳගෙනයි ගැලරි එකේ ඉඳලා දෙන්නම එකම පිච්චර් එක තමයි බලන්නේ. ඉතින් ඇහුවොත් එහෙම මේ ඔඩිස් එකේ තියෙන ආනිසංසම ගැලදෙකින් මට ගන්න පුළුවන්ද කියලා. එහෙනම් චිත්‍රපටි දාලා එහෙනම් ගණන් ටිකක් අය කරන්න ඕන කම නැහැ නේ. අරක ටිකක් ගණන්. ඒ වගේ තමයි ඒකෙන් මේක ගන්න බෑ. නමුත් නොකර ඉන්නවට වැඩිය හම්බෙච්ච ගෙමිලම ගෙමිදුලක හම්බෙච්ච වැල්ලක සක්මක් කරන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට දැනගන්න ඕනේ ඒකට සාපේක්ෂ ආනිසංසයක් ලැබෙන බව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාසය ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස සතියෙන් පවත්වාගෙන යා හැකිය. පැය භාගයක පමණ කාලයකදී හුස්ම හොඳින් සැහැල්ලු වේ. අවට පරිසරය වටපිටාව සිතට නොයේ. වටපිටාව ගණන් නොගැනේ. ටික වේලාවකින් වෙනත් පරිසරයක ටික වේලාවකින් වෙනත් පරිසරයක ඉන්නක් වගේ දැනෙන්නේ. ඒත් සතිය ආස්වාද ප්‍රස්වාසයේම පවතී. උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔච්ච මේ පාර එන්නේ මේ මේ පිච්චදී මේ මතුවෙච්ච දේ තමයි බාධාවක් නෙවෙයි නං. හිතියරයක් නෙවෙයි නං. ආයේ මෙතන නතරලා උපදේශ පතන්න එපා. අහුවෙච්ච වෙලාව ඉදිරියට අන එකයි තියෙන්නේ. මේක බාධායි නං කෙලෙස් සිදුවෙන එහෙම නැත්නම් වෙන මොකක් හරි අවහිරතාවයක් තියෙනවා නම් විතරක් නතරලා ප්‍රශ්න අහන්න ඕනේ. පේන බලන්න ඕනේ. අංජනන් අරින්න ඕනේ. මේකේ පේන බලන දෙයක් නැහැ නේද? මට තේරෙනවා නම්. ප්‍රශ්නක් නැහැ කියලා මේ හම්බෙච්ච වෙලාවේදී අපි කිව්වොත් පාරේ යනකොට හිත වාහන තෝගයක් ඉඳලා හිර වෙලා ගමන් කර කර ගියල්ලා අපිට කිසි කෙනෙක් පේන්නේ නැති නිදහස් පාරක් හම්බ වෙච්ච වෙලාවේදී වාහනේ නැත කළා මොකද මිනිස්සු නැත්te කියලා බලන්න ඕන කවන්නේ හම්බ වෙච්චලා පාරේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. දැන් දන්නවනේ පොඩ්ඩක් පහුනොත් හිත වෙනවා. ඒ වගේ මේ වගේ නිසින්ින්ද යන වෙලාවක આવත් ආය නැතරලා අනේ මේක හරිද වැරදිද ඉස්සරහටද පස්සටද විස්තර හොයන්න යනවා කියලා කියන්නේ අර ලද අවස්ථාවේ ඒ පරෝජන ගන්න දන්නේ. ඉතින් මේක සැකයක්. ඒ නිසා මෙම නිසක බව ඇති කරගන්න ඔය හරියට නිසක බව ඉන්නේ නැහැ. තව ටිකක් ඉස්සරහ ගියාට පස්සේ තියෙන ඕනම දැනක අපිට සැක කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැත්තේ. නමුත් වෙන්නේ මොකද්ද? ගමන බාධායි. ඒ නිසා නිසකව යන මනුස්සයා වරදින්නත් ඉඩ තියෙනවා. නමුත් මේ අර මේ ආගා ගන්නේ නැහැ, අනා ගන්න යන්න ගැතියක්. ඉතින් ඒකෙන්ද සෑහෙන ප්‍රමාණයක් භාවනා කරන්නේ මුලින් අපි ඒක පිළිමහගන්නේ බුද්ධ බුදු ඥානවාසේ කරේ ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුර අපිට නරකක් කියලා දීලා නැහැ මේ ධර්මේ නරකක් වෙන්නේ නැහැ මේ සංඝයා වෙන නරකක් කියන්නේ හරි මේක හරි ඇති කියලා ඉතින් කියොත් ඔක්කොම දිනුම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේදී යෙදී සිටියේදී ආනාපාන සතියේ දීර්ඝ ආස්වාස ප්‍රස්වාස අවස්ථාවේදී මගේ හුස්ම හෙලීම හා පිට කිරීම ඉතා වේගවත්ව සිදුවිය. මේ අවස්ථාවේ මගේ පපුවේ වම් පැත්ත ගැලවි මූණ දෙසට ඉස්සී පපු කොටස විවෘත විය. ඒ අවස්ථාවේ මම පෙනහළු හෘදය ලේනහර ලේ වෑහෙන්න සැටිය දැක්කෙමි. මේ අවස්ථාවේ මට ආස්වාස ප්‍රාස්වාස දෙක විඳ ගැනීමට නොහැකි විය. ආයාසයෙන් නැවත ප්‍රකෘති தත්ත්වයට පැමිණියෙමි. මේ අවස්ථාව කුමක්දයි පහදා දුන මැනවි. ගෞරව පෙරදැරිව මේ සිදුවීම පහදා දුන මැනවි. ඔබ වහන්සේට පිං. මේ සක්මණේ කියලාද කියන්නේ පරියංකේ කියලා? පරයන්ක කියලා සමහරවිට. පටන් අරගන්නේ සක්මන කතාවෙන්නේ නෑ මා පරයන්ක භාවනාවේ යෙදී සිටියෙමි. ඔය ඉතින් මේකත් අර ඉස්සල එක වගේමයි මේ විදිහට මේ පෙනීම හෘදේ වස්තු පේනවා, පෙනහළු පේනවා, ලේනහර පේන එක බාධාවක් නම් විතර ප්‍රශ්න කරන්න. බාධාවක් නෙවෙයි නම් මේ අහගෙන ලන්දේ තියෙන කුණු පාට ඇදලා දාන්න එපා. එතකොට වෙන්නේ මොකද අර අනාකූල යන වැඩේ නතර වෙනවා. මේ බයි දුවන බයිසිකල් එක ඇතුලේ ස්පෝක් අතරට පොල්ලක් දැම්මා. ඒ නිසා මේ වගේ හම්බ වෙන්නේ කලාතුරකින් සැක හිතෙනවා. ඒක සාධාරණයි. නමුත් ඒ සැක විසඳෙන්න යන්න ගියොත් කවදාකවත් ගමනක් නැහැ. ඒ නිසා මේකෙදි බාධා වෙනවා නම් සත්‍යයට බාධා වෙනවා නම් අරමුණ නැති කරනවා නම් ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න බැරි තත්ත්වයකටපත් කරනවා නම් විතරක් අපි පොඩ්ඩක් මේක මේ සමනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මොකද වෙන්නේ ඊගාට මොකද වෙන්නේ ඇයි මෙහෙම වුනේ කියන්නේ අනේක කිසිම ධර්ම විචක් නෙවෙයි කිසිම විචක්ෂණ බුද්ධියක් නෙවෙයි තකතිරුවමයි සැකීමයි දෙන්න එපා සැකේට ඉඩ මොනද කවකාවත් අහන්නේ මොකද්ද මේ පාර තියෙනවනම් තමන්න හොඳයි කියලා හිතෙනවනම් තමන්ගේ අදහස තමයි නරක නම් වෙහෙස කරනම් විතර ප්‍රශ්න කරා එතකොට පිළියම් කරගත්ත ගියා ඒකට ස්ථිර සාර බහු පිළිතුරක් නැහැ වෙලාවෙච්ච තනවා වඩා ගත්ත ගියා නිසා මේ වගේ වෙලාවල් බාධාවක් නම් මේ උත්තර දෙන්න පුළුවන්. නිසා මම අහන මේක දැකීම Tamanda භාවනාවට බයක්, බාධාවක්, හිරිහැරයක්, කංගටොල්ලක්ද? එහෙමනම් විසඳන්න ඕන නැත්නම් විසඳන්න. විසඳන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තමතහා විදර්ශනා භාවනාවේ වෙනස පහදා දෙන්න. සමාධියක් ලබා ගැනීමට වැඩි යුතු සමත භාවනාවක් පහදා දෙන්න. පෙරුවන් සරණයි. නෑ අපි මේක පටන් ගන්නකොට අපේ ප්‍රතිපත්ති මාලාව කියලා දීලා තියෙනවා. අපි මෙතන කරන්නේ සතිය වඩන එක. ඒ නිසා අමතර පන්ති මේකේ කරන්න. ඒතකොට 40 දිනක් නම ගියාන. ඒ නිසා පළවෙනි දවසේ මොකක් ඇහුවනම් අනේ සාංශ මට ඕනේ සමතේ වඩන්න කියලා මං කියනවා නේද? ඉන්න එපා රිට්‍රීට් එකට. මේකේ සතිය වඩන්න. ඒ පන්තියට ඇවිල්ලා අද පස්වෙනි දවසේ කිව්වොත් මට සමතේ වඩන්න කියලා දෙන්න කියලා චීන කඩේකට ගිහිල්ලා මට පස්වෙනි දවසට ගිහිල්ලා කියනවා මට ජපන් කෑම දීපන්. මං ආවේ මේකට ජපන්. ඒසරි මේක මොකද චීන කඩේට ආවේ? චීන කඩේට යනනම් චීන කෑම තියෙන්නේ. ජපන් කඩේට එනනම් අනේ බහලා ගිහලා වෙන කඩේකට යන එකයි තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මේ වගේ අතුරු මාත්‍රිකා රසය හරිය හොඳයි. සමහරට මම බණ කිව්වොත් හොඳයි කියනත් ඉඳ තියෙනවා. නමුත් මතක තියාගන්න 40 දිනක යන ගමනක්. අපි ප්‍රතිපත්ති ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් ඉන්නේ පස්වෙනි දවසේ. ආයෙ ගෙදර ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන ගියොත් කරදරයි. ඒ නිසා අපි මේ ඇඳුම්ෙම තමයි යන්නේ. ඒ නිසා සතිය වඩන්න සතිය අමාදි වෙන්න ආදන්නව කාරණාව සතිය කියලා උත්තරයක් වශයෙන් කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමත භාවනාවකදී සිත භාවනා අරමුණ සිත භාවනා අරමුණෙහිම රැඳී වෙනත් සිතුවිලි මතු නොවි සමාධිගත වන බව දනිමි. නමුත් ආනාපානෙන් විදර්ශනා භාවනාවකට එළඹෙන අයුරු නොදනිමි. විදර්ශනා භාවනාවක් යනු කුමක්ද? එය ආනාපානය හා සම්බන්ධ කරන්නේ කෙසේද යනු ඉතාමත් කාරුණිකව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. පළවෙනි ප්‍රශ්නට සම්බන්ධයි පළවෙනි උපදේශ පන්ති දීලා තියෙන විදර්ශනාටමයි ආනාපානෙමයි ඒක අහන්න පැටලෙනවා නම් කියන්නේ. ඒකට අර ප්‍රකාශ කළ දින මේ ධානයක ඉන්නකොට හිතේ අනුගුණීයම තියෙන හිතිලි එන්නේ නැහැ කියලා මට හොඳට ෂුවර් ධානය ලැබපු කෙනෙක් නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම එකක් ධාන වල නැහැ. පොතේ නම් තියෙනවා. නමුත් කරගෙන යනකොට තේරෙනවා කොයි එකෙත් කොයි කායික මල්ලෙත් කිල්ලුවට හුණු ටික ටික තියෙනවා. ඒ නිසා මේ හිතවිලි නැත්තනකට යනවනම් ඒක මේ හිතලුවක් පොතක තියෙන එකක් කියව නැත්නම් කවුරුට කනට කියපු රහසක් කරනවා කතා කරන්නේ ඕන තරම් හිතවිලි එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ප්‍රකාශන දෙකම මූල ධර්මයට බරව ගිහලා තාම භාවනා සාර්ථක වෙච්ච නැති කෙනෙක් කරන කතාවක්. ඒකට නම් හොඳම මේ වැඩේට කරන්න දෙන වැඩේ මූලික උපදේශපන්තිත් නැවතහන්න අහලක කරනකොට වෙහෙසද පුළුවන්ද කරනකොට මොකද්ද වෙන්නේ කිව්වොත් ඔන්න මාට පුළුවන් ඒ ගැන වග වෙන්න සම්බන්ධ වෙන්න සාකච්ඡා කරන්න. අනිවාර්ය අනිමාර්ථයෙන් කියන්නේ ඔබ වහන්සේගේ උපදෙස් මම පිළිගන්න කැමතිත් නෑ මට ඇහිලත් නෑ මට එපා. මට ඕන දේ ඉල්ලනවා. ඉතින් මයි ළඟ නෑ. මයි තනිය ඉතිලද මගේ තනිය කිරි නෑ. මං ඒතකොට කියනවා තනිය කිරි තියෙන කෙනෙක් කාට කියලා බීපන්. අම්මා කාට කියලා තාත්තා කාට කියලා ඇඬුවට තාත්තා කිරි දෙන්නේ නෑ. අම්මා ගාවට ගියොත් නම් වෙයිලා නැත්තම් කිසි ටිකක් දෙයි. ඒ tie නිසා මේක අපි ප්‍රතිපත්ති කරලා තියෙන්නේ. ආනපානේ හරහා විපස්සනා තමයි කියලා තියෙන්නේ. මට පේනවා පළවෙනි උපදේශපන්තියේ වැඩිලා නැහැ. හොඳට තේරිලා නැහැ. ඒක සාර්ථක වෙලත් නැහැ. ඒ නිසා හරියට කල්පනා ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි පස්වෙනි දවසේ අද ඉන්නේ කාටරි අවශ්‍ය නම් මේටි ඉස්සලා ප්‍රශ්න අහපු එකන මේකේන මුල් උපදේශපන්ති අහන්න. මේටි ඔක්කොම අපි රිට්‍රීට් 50 ගණක් කරලා සම්පූර්ණේ කරලා තමයි උත්තර දෙන්නේ මෙතෙන්දී අපි සතියයි වඩන්නේ ඒ සතිය තමයි ත්‍ෘටි කරලා දෙන්නේ නිසා සතිය වඩන්න තානාපානවත් අල්ලන්න ඕනේ නැහැ මම දැන් මෙතන තියාගෙන ඉන්නේ කියලා බොහෝම සරල තැනකින් පටන් ගන්න. ඒ නිසා නැවතත් මම හිතනවා අවශ්‍ය නම් මූලික උපදේශ ටික පිළිපදින්න නැත්නම් අහන්න නැත්නම් හිතට වද්දාගන්න එතකොට සමහරලාට ඔය කරන ප්‍රයත්නට වැඩිය වෙනස් කාර්යක්ෂම ප්‍රයත්න ක්‍රමයක් භාවනා ක්‍රමයක් තමයි තේරෙන්න පටන් අරගනි. ඒ නිසා මේ ප්‍රශ්න දෙකම සැකයක ඉඳගෙන දෙගිඩි දාර වෙලා උගුර හිර වෙච්චි අහන ප්‍රශ්න. ඒ නිසා දෙකට දෙකටම මම කියනවා මූලික උපදෙස් නැවත අහලා බලන්න. එතකොට පිළියමක් ලැබෙයි කියලා නැත්නම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආනාපාන නිමිත්ත තුල සතිය පවත්වමින් එන යන ආස්වාස ප්‍රස්වාස තුල මුල මැද අග වශයෙන් නිරීක්ෂණය කළෙමි. එම ආස්වාස ප්‍රස්වාස වාතය නාසිකාග්‍රයේ සැපෙන බව දැනගන්නා සිතත් එහි ස්පර්ශයන් ඒ සමග ඇතිවන වේදනාව උපේක්ෂාවට ආසන්න සැපසහගත බවක් ඇති බවත් ඊට සියුම්ව දැනෙන ආනාපාන නිමිත්ත සංඥා වශයෙන් හඳුනාගත්තෙමි. මේ තුල මම යනුවෙන් කිසිවෙක් නැති බව මෙනෙහි කළෙමි. ආස්වාස ප්‍රස්වාස වාතය තුල දැනෙන සිසිල් බව උණුසුම් බව නාසිකාග්‍රයේ සැපෙන විට දැනෙන තෙරපොම හා සැලෙන බව ධාතු වශයෙන් මෙනෙහි කළ විට හිත මම යනුවෙන් කිසිවක් සිසිලෙක් නැති බව මෙනෙහි කළෙමි. මේ ක්‍රියාව දැනගන්නා සතිය යනුද මම නොවන බව මෙනෙහි කළෙමි. මෙසේ ධාතු ක්‍රියාකාරීත්වය දැනගන්නා ස්පර්ශ වේදනා සංඥා චේතනා හා සිත යනු නාම ධර්ම බවට මෙනෙහි කෙරෙමි. මෙම නාම ධර්ම හා රූප වරහන් ඇතුළේ තියෙන ධාතුන්ගේ ස්වභාවය කියලා අතර සිදුවන ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය දැන හඳුනාගන්නේ සතිය ඇති විට පමණක් බව වැටහුණි. සතිය නැති වූ විට ආස්වාස ප්‍රාස්වාසයේ සිදුවත් එය නොදැනී මේ තුල මම යනුවෙන් පුද්ගලයෙක් හඳුනාගත නොහැකි බවට මෙනෙහි කරමින් සිතා බැලුවෙමි. ඇතුල් වන පිටවන සෑම අවස්ථාවකම ඇති වී නැති වී යන මෙම ක්‍රියාවලිය දෙස සිහියෙන් බැලීමේදී එය අනිත්‍ය වී යන අයුරු පෙනේ. පරයන්ක භාවනාව තුළදී සිත තැම්පත් වූ පසු මෙසේ මෙනෙහි කිරීම කළ යුතුයද කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලමි. ඔබ වහන්සේට දරුවන් සරණයි. මේක තුන් පොලක විතර කියනවා මේ මේ වෙලාවේදී බලනකොට මම කියලා කවුරුත් නැති බව මෙනෙහි කරගියෝ මේ මේ කරන එකට තමයි මමයා කියලා කියන්නේ. එයා තමයි ඔක්කොම දැන් මෙනෙහි කරනවා මාර්ගයෙන් පෙනී හිටියේ. ඒ නිසා කිසියම් දෙයක් මේ භාවනාවේදී මේ පේන දේවල් මෙනෙහි කරන්න ඕනේ අර මූලික ආනාපාන විතරයි. ධාතු මනසිකාරයවත් මෙනෙහි කරන්න යන්න එපා. පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න බෑ. මෙනෙහි කෙරුවම වෙන්නේ නැති මමෙක් කියන එක තුන්කොලක ලියලා තියෙනවා මම මම මෙතන මමෙක් නැති බව මෙනෙහි කෙරුවා කියලා. මෙනෙහි කරන එක තමයි මමයා. ඌට නිකන් ඉන්න කිව්වනම් ඔබ වැත්ත කරලා හිටපන් කිව්වනම් හරි වැඩේ. එහෙම නෙවෙයි එයාට ආසනයක් පන්නලා එයාගේ විශේෂ වැඩක් කරගන්නවා. මම මේ ධාතු මනසිකාරය බැලුවා මම නෑ මම නෑ කියලා මෙනෙහි කරපන් කියනවා. ඔය ඔක්කොම ක්‍රියාවලිය මායාවක් තියෙනවා. එනිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රියාවලිය මුල් ටික මේක සඳහන් වෙන්නේ නැහැ ඒකේ දක්ෂ ඇති. ඒත් මේකෙදී නම් ඈහෙන පිටපොට ගිහිලා තියෙන්නේ. ඊයේදිත් මම දැන් අපි සාකච්ඡා කරනකොට කිව්වා ඒ මේ ධාතු කොටස් මෙනෙහි කරන්න යන්න බෑ ඒක පේන්න අරින්න. එතකොට ඒකේ මමයා නැත්තම් දැනෙයි. ඒක මෙනෙහි කරුවට හරියන්නේ නැහැ. මෙනෙහි කරන්නේ මමයා. අරමුණක් මෙනෙහි කරන්නේ මම ආයනේ හරහා තමයි. ඒ නිසා මෙනෙහි කරන එක ටික වෙලා ගියව හැලෙනවා. ඒත් මමයා හැලෙන්නේ නැහැ. නමුත් මමෙක් නැහැ කියලා මෙනෙහි කරනවා කියන්නේ පොඩි කාට කියනවා කවුරු හරි පොලිසියෙන් ආවම පුතේ තාත්තා ගෙදර නැහැ කියවන් කියලා. ඌ පොලිසියට කියලා කියන තාත්තා කිව්වා ගෙදර නැහැ කියන්නේ කිව්වා. ආ ඒකට පොලිසිය දන්න මොකද්ද වෙලා තියෙන්නේ. ඔය කියන මමියත් ඒ જાති මමෙත් තමයි. ඌම තමයි මේ මම නැහැ කියලා මෙනේ කරන්නේ. ඒකල මයින් අහනවා ශෝක්ද කියලා. හැබැයි ප්‍රශ්නේ තේකම අන්තිමට අහනවා මේ මෙනේ කරන ක්‍රම වැරදි කියලා වැරදි. අනවශ්‍ය තැන් වලින් මෙනෙහි කිරීමෙන් හිත නොමග යනවා මිසක් නෙවෙයි අපිට කරන්න තියෙන්නේ බාධා අයින් කරලා හිතට යන්න අරින්න. එතකොට ඒක දන්නවයි වැඩේ කරන හැටි. ප්‍රයෝගශීලී වෙන්න ඕන. නමුත් මේ මෙනෙහි කිරීමෙන් කරන්නේ ධාතු මනසිකාරත් මෙනෙහි කරන්න ගිහිලා මමෙක් නැති බව මෙනෙහි කරන්න ගිහිලා. ඒකේ පේන තියෙනවා ලෙඩෙන් හතිච්ච විස බීජෙන් හදිච්ච ලෙඩක් නෙවෙයි තියෙන්නේ බෙහෙතෙන් හදිච්ච ලෙඩක් තියෙන්නේ. ඕක තනියම කරන්න බෑ. ඔය දන්න කාරණා භාවනාවට රිංගවට පස්සේ බේසජ්‍ය සමුත්තිත රෝගෝවි අතකිච්චෝ කියලා කියනවා බෙහෙතෙන් හටගත්තොත් ලෙඩක්. ඒ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් ආවොත් බටහිර වෛද්‍ය විද්‍යාවේදී කරන්න දෙයක් නැහැ. ඒ බෙහෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. මේකත් බෙහෙතෙන් ආව එකක්. මේ ටික නැතුව ගියා නම් භාවනාව හරිය සරලයි. බොහොම ලස්සන විස්තර වෙලක් තියෙනවා. මේ මෙනේ කිරීම නිසා සංකීර්ණ කරගෙන තියනවා කියලා කියනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ දෙවන සමාධි අවස්ථාව සඳහා කාමරාග පටිඝ යන සංයෝජනයන් අර්ධ වශයෙන් ප්‍රහාණය කළ යුතු බව දනිමි. ඒ සඳහා යෝගියා විසින් දැඩි ප්‍රයත්නයක් දැරිය යුතුයි කියා හිතෙනවා. ඒ සඳහා ආනාපාන සති භාවනාවෙන් ලැබෙන පිටුවහල ගැන ඔබ වහන්සේ විසින් කාරුණිකව පහදා දෙන සේක්වා. මේ පළවෙනි වාක්‍ය වරද්දලා ලියලා තියෙන්නේ. නැවතත් පළවෙනි වාක්‍ය කියන්නේ දෙවන සමාධි අවස්ථාව සඳහා දෙවෙනි සමාධි අවස්ථාව ගණක් නෙවෙයි දෙවෙනි සමාධි අවස්ථාවේදී කෙලස් කැඩීමක් වෙන්නේ නැහැ. කෙලස් කැඩීමක් වෙනව නම් වෙන්නේ මාර්ග අවස්ථාවක සමාධි අවස්ථාවේ කෙලස් යටපත් කරන එක. ඒ වගේම මේක දෙවෙනි මාර්ගඵලය කියලා කියනවනම් සකදාගාමි එහෙමනම් මේ ප්‍රශ්නේ අපිට ඒ රාමුවේ තේරුම් ගන්න පුළුවන්. ඒකෙදි මේ ඒකට දැඩි ප්‍රයත්න කරන්න ඕනේ කියලා කියන මතය ඔක්කොමලා පිළිගන්න මතයක් නෙවෙයි. අමාරුම දේ තමයි සෝවන් වෙන එක. ඊට පස්සේ ඒක එච්චර අමාරු නෑ. ඒක මේ උණු උණුවේ කරන නම් ලේසිමයි. එහෙම නැත්නම් ඒකෙදී එච්චර තද බල අමාරුක් නෑ. අමාරුම දේ තමයි මේ පළවෙනි එක. ඒ වගේම මේ කියලා තියෙනවා ඒකට ආනාපානේ කරන්න පුළුවන්ද කියලා. මේ උගෝදෙනෙක් දැනගත්තේ නැතුවට මුළු ආනාපානේ විතරමයි අනික ඕනම භාවනාවක් ගන්න වෙලේ ගන්න පුළුවන් එකම දේ. ආනපන කරන්න බැරි කට්ටියට තමයි අර කැලි කැලි උගන්වන්නේ. ඒක ඒක දේවල් නිසා ආනපන කිව්වට පස්සේ ඒකට කිසිම විදිහකට අවනම්බු කරන්න බෑ. ඒක සියලු සැප හොයලා දෙන භාවනාවක්. ඉතින් ගෝධනයේ දැඩි මතයක් තියෙනවා ආනපන ගැන සමතේ කියලා. ඉතින් මේක අයින් කරන ක්‍රමයක් මම දන්නේ නැහැ. මම ඉතින් කරබන්නිකන් ඉනවා. ඉතින් එහෙම කියන බබාගේ මනාව වෙනම් ඔන්න තියාගෙන ඉන්න සමතේ කියලා. දානපන කියන්නේ සුද්ධ විපස්සනාවට හරවන්න පුළුවන් ධර්මයක්. ඒක නිසා ආනපන නම් ආනසෝවනුනේ සකදාගාම වෙන එක එච්චර ලොකු අමාරුවක් නෙවෙයි. හාල් මල්ල යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල ගුල්ලෝ ගහන එක අහන්න දෙයක්ද? සෝවන් කියලා කියන්නේ යකඩ මල්ලට ගුල්ලෝ ගහන වැඩක්. සකදාගාම වෙනවා කියන්නේ හාල් මල්ලට ගුල්ලෝ ගහන වැඩක්. ඉතින් යකඩ ගුල්ලෝ ගැහුවා නම් හාල් ගුල්ලෝ ගහනවාමයි. ඒක පුළුවන් නම් ආනම්බණය කරන්න අර කජු කනවා වාගේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාසයේ මෙන්ම ප්‍රස්වාසයේ දිගටම කැඩි කැඩි යන ස්වභාවයක් දැනේ. ආස්වාසයෙන් පසු ප්‍රස්වාසයේ ඒමට බොහෝ වේලාවක් ගත වේ. මෙසේ වීම හොඳයිද? පෙරුවන් සරණ. පොඩ්ඩක් තව වැඩි වෙච්චාම මැරෙනවා. ප්‍රස්වාසය කියලා ආස්වාසය ආවේ නැහැ. ටික වෙලාවක් ඉඳලා තියෙනවා පොඩ්ඩක් ගෙම අහබක් ගන්න. හොඳයි එතකොට. ඒ නිසා ওই වෙන දේවල් හොඳට බලන්න ඉන්න. දැකපු නැති කොටසක් ඔය කවදාකවත් බලපු නැති හුස්ම දිහා බලපුවාම කිලෝරක් නැති දේවල් තියෙනවා. ඔය ගියේ එක හුස්මක් හරි ආපහු ආවේ නැත්නම් ලෙඩා මලය ඔන්න එච්චර. ඒකටයි කියන්නේ මරණානුසති භාවන. මේ ඇතුළට ගත්ත හුස්ම පිට ගියේ නැත්නම් හබක්. පිටට අපේක එළියට ගියේ නැත්නම් හබක්. බත් පිටක් කනකොට ඊගාවත් පිට කන්න ඉසලා මැරෙන්න ඉඩ තියෙනවා. ඉතින් පොඩි ඉඩක් ඔය පෙන්නලා තියෙනවා ලොකු වෙන්න ලොකු වෙන්න මරණේ හොඳට පේනවා මරණේ පේන්නේ වෙන්නේ නිවනින් කැහැපැත්තේ. මරණේ මූර්තේ, මූර්තේ හැවැත්තේ අමූර්තේ. දැන් ඔය අමෘතේ පේන්න පටන් ගන්නවා ටිකනේ. හොඳයිද කියනකොට හොඳයි කියලා තමයි කියන්නේ. හොඳයි කියන්නේ හොඳයි. හොඳයි. ඉගෙන කරගෙන යන එකයි තියෙන්නේ. අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති හා අහිද්දා වා කායේ කායानुපස්සී විහෙරති යන තැන පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් තරණ. ආ ඒකදී මේ විපස්සනාවේදී එකක් තියෙනවා සමතේදී එකක් තියෙනවා. සමතේදී මලබිනියක් ඉස්සරහට ගියාම මගේ කොහොමද ඒක එහෙමයි ඒක කොහොමද මගෙත් මෙහෙමයි කියලා අර මලබිනියට සාපේක්ෂ කරද හැකි මේක ශරීරෝෂ්මී තියෙනකම් මේක දඟලනවා කතා කරනවා ශරීරෝෂ්මත් අයින් වෙච්ච ගමන් මේකටත් ඔච්චර තමයි යතයතං තතයිදං යතයතං තත තතයිදං කිය මේක කොහොමද ඒකත් එහෙමයි ඒක කොහොමද මේකත් මෙහෙමයි ඒ වගේම සමහර වෙලාවල් වලට ආනපන හොඳටම ගෙවිලා ගියාට පස්සේ හොඳට බැලුවොත් දැන් මම කියන්නේ කොයි කොටසද මම නෙවෙන්නේ කොයි කොටසද කියලා දෙක අතර මායිමක් නැහැ. ඔක්කොම නිකන් මේ වලාකුලක් වාගේ බෙදන්න බෑ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ පේනවා මේ ආනාපාන වගේ නිමිත්තක් තියෙනකන් අරමුණක් තියෙනකන් මේක වෙයි මේක නොවේයි මේක මෙයාගේ මේක මෙයාගේ නෙවෙයි අර බුද්ධියක් තියෙනවා. ඒ අරමුණේ නිමිත්ත නැති වෙනකොට අරමුණු කරන්න බැරි වෙනකොට අජ්ජත් පහිත දෙකම එකිනෙක සම්බන්ධ වෙනවා. එතකොට පිට තිබ්බත් පටවි ධාතු පටවි ධාතුමයි අතුල තිබ්බත් පටවි ධාතු පටවි ධාතුමයි දෙකම පටවි ධාතු විතරයි. නිමිති කරගත්ත ගමන් මේක මගේ කියලා මේක නෑ මේක සැලෙනකොට දුකටපත් වෙනවා. මගේ නොවෙන දේ සැලෙනකොට දුකටපත් වෙන්නේ නෑ. ඒ නිසා දුකක් එනවනම් එන්නේ මම කියාගත්ත කොටසෙන් පමණයි. මේ ප්‍රේම කරපු කොටසෙන් පමණයි. තණ්හා කරපු කොටසෙන් පමණයි. චාපෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ ඒ නිසා අජත්ත බහිද්ද වෙනස කියන එකේ මේ වෙලාවට හිතෙන් පනව ගන්න දෙයක් මිසක් එහෙම සීමාවක් නැහැ. ඒක දකින්න හොඳම දන තමයි නිමිටි සියල්ලම ගෙවියනකම් භාවනා කරන්න. බය වෙන්නේ අන්න ඒක නිසායි. දැන් මගේ කියලා ගත්ත කොටස දිය වෙලා යෑම නිසා ලොකු බයක් එනවා. ඒක නොහුරුකමට එන බයක්, කෝඩුකමට එන බයක්, මම යන ජීවීමේ එන බයක්. ඉතින් ටික ටික ටික ටික ගිහිල්ලා ඒක හුරු කරගෙන ඒක සිද්ධි කරගෙන තමයි මේ බය අගෙන තියෙන නිසා ඒ අජත්ත බහිද්දා වෙනස තියෙනකන් මමයා කියන එක මැනීම කියන එක තණ්හාව කියන එක තියෙනවා මේ ඔක්කොම මුහුදට ගහලා ගඟක් මුහුදට ගලාන ගියාට පස්සේ ගඟේ අනන්‍යතාවය නැති වෙන වගේ මේ ඔක්කොම තුල තියෙන manussකම විතරයි කියලා තේරුම් ගත්ත දවසේ ආයේ මම යකින්න දෙයක්වත් උසස් වෙන්න දෙයක්වත් පහත් වෙන්න දෙයක්වත් තණ්හා කරන දෙයක්වත් නැහැ ඒ නිසා අජත් වෛද්‍ය වේදය හරි වටිනවා. ඒක තමයි ඔය භාවනාවේ ආනාපානි ඒ නිමිත්ත ගෙවී යෑමේදී යෝගාවචරට විවෘත වෙන తත්වය. ඒකට හොඳට සීකුද්ධියෙන් යන්න ඒකට විශාල සතියක් ඕනේ. ඒකෝර තමයි තේරෙන්නේ මේ මම කියාගන්නේ තමයි මේ දුක තියෙන්නේ. කෝගම් පොදු වශයෙන් බලන ඇතුළ මිත පිටත කියලා වෙනස නැති වෙච්ච දවසේ අපේ තියෙන මානසික ආතතියෙන් බර ගාණක් අයින් වෙලා යනවා. ගරුතර ස්වාමීන් වහන්සේ පිරිසිදු කිරීමේදී කුඹුවන් විනාශ වීම නිසා අපට පව් සිදුවන්නේද? පැහැදිලිව විනාශ කරන්න එපා. පිරිසිදු කරනකොට කුඹෙන් අයින් වුණාට අපිට කරන්න දෙයක් නැහැ. අපි කොණ්ඩේ පීරවුවට උකුණු අයින් වෙනවා. උකුණු අයින් කරන අදහසින් කොණ්ඩේ පීරනනම් පව් සිද්ධ වෙනවා. මම මේ කොණ්ඩේ පීරන අදහසින් කරන්නේ කොණ්ඩ උකුණට කරදර වෙනවා, හිරිහැර වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ගොවිතැන් කරනකොට ගොවියා කොච්චර දෝ පොළොව කොටනකොට සත්තු කැපෙනවා. කපුටු කොක්කු ඇවිල්ලා අහුරගෙන යනවා. ඉතින් සර්වඥාන්සේ ඒ උත්තර තමයි ඒගොල්ලියා මේ සතුන්ව මරන්න කරන ගඩක් නෙමෙයි පොළොව කොටනකොට මේක වෙනවා. ඒ වගේ තමන්ගේ අවධානය චේතනාවෙන් තමයි කර්ම රැස් වෙන්නේ. චේතනාව තියෙන්නේ තෝමැලියන් කියන කර්ම තමයි. චතුගාල බලනකොට කුඹියෙන් දෙන්නේ මැරිලා ඉන්නවා. ඉතින් ඒක ඉතින් හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. මේ ලෝකේ මොන්නම දෙයක්වත් කරන්න බෑ සත්තු මරන්නට. කියන පැහැදිලිව තමන්ගේ ෂෙයාර් එක හම්බ වෙනවා. තමන්ගේ ෂෙයාර් එක හම්බ වෙනවා. ඒදී මම කැනඩියන් ලේඩි ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා හිටියා පණ්ඩිතාරාමයට. අවිල්ලෙන් දෙදියා කියලා කතා කරලා කිව්වේ මේකෙදී මේ අපි බඩ අණුවන්න බෙහෙත් දෙනවා. දත්තයයන්ද කියලා බෙහෙත් දෙනවා. විෂ බීජ නාශන කියලා නේ කියන්නේ. මේ නාශන වචනේ බංකොලොත් වෙන වචනයක්. අනුණ්ඩ හේතුවක් තමන්ට හේතුවක්. උඹ නැති ඒවා කියලා කිව්වොත් කියන එක නැහැනවා. අපිට කවුරුත් නසන්න බෑ Taman නොනැසී. ඔව්. බුද්ධ දේශනේ හැටියට ප්‍රාණ කියන වචනට යටින්නේ රිදි කැලලකින් පෙරපුවාම අහු වෙන කොටසට. දැන් අපි 4000 රිදි කැලලක් තමයි සාමාන්‍ය එකට ගන්නෙ. ඒ රිදි කැලලේ වතුර පෙරුවට පස්සේ අපි කියන්නේ පෙරිච්චිගේ සත්තු ප්‍රාණින් විදිහට ගන්නේ නැහැ. පේන කොටස්. ඒ මොකද අපි එතකොට ඉන්ද්‍රිය ගෝචර කොටසට පමණයි ප්‍රාණඝාතය සම්බන්ධ වෙන්නේ. ඉන්ද්‍රිය ගෝචර නැති හරිය නැහැ. ඒ නිසා ඒ බව සතෙක් ඉන්න බව දැනගෙන දෙනවනම් පැහැදිලිවම සිද්ධ. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා කුමිනාශක පාවිච්චි නැත්නම් මේ පොළොට අඩු ගන්න පොළොට උණුවතර ටිකක්වත් දාන්න එපා කියලා තියෙනවා. දාපු ගමන් එතන ඉන්න සත්තුන්ට කිලිම අපායයි. ගිනි ගිනි අඟුරක් පොළොට දානවා කියලා කිව්වහම ඉතින් ඒකෙදි ඒක ගැළපෙන විදිහට කරන්න ඕනේ. වතුර ටිකක් වතුරට මේ පොළොවට දාන්න බෑ කියන වතුර මොකයි ඉන්නවද දන්නේ පෙරලා තමයි දාන්න භික්ෂුන් වහන්සේලාට. ඒ කියේම නැත්නම් අපි කරන්නේ දායක මාත් එක්ක අපේලාට කියනවා මෙන්න මේ වැඩේ කරන්නයි කියලා. ඉතින් ආය යාගේ දානිට කරනවා. එයා පොරුන් දෙලා නැහනේ. ඒක නිසා මේකෙදි මේ සීමාව දන්නවනම් බුද්ධ දේශනාව පහසුවක්. දන්නේ නැතුව කරන්න ගියොත් අර්ථ කරයිද මේක කරයිද උනාද නැද්ද හැකේ. මේක කවදාකවත් බුදුහාම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. බුදුන්සේ පැහැදිලි කුඹක වර්ණ චේතනා මොකද්ද? ඒ අනුව තමයි කර්ම රසය. බ්‍රතිනේ සතුම් මරණ අදහසක් නම් කොයි දෙයක රොදව පව කර ගන්න. ඔබ පොළොව අත ගන්න අදහසින් කරනකොට සතෙන් මැරෙනවා කියන එක ඒක ඉතින් කරන්න කොහොම ඉන්න බෑ. ආගමිකුණට මේ ප්‍රතිවස්තු වැඩ කරාට එයාට කවදාවත් හොඳ සාමාන්‍ය ජීවිතයකට එන්න බැරි නම් ඒ තත්ත්වයෙන් අර ડોක්ටර්ලා ඩිසයිඩ් කරනවා වෙන්ටිලේටර් සත්වවලදී කාණ්ඩාකප්පරය සිත් වෙනවා නේද අපි ඒ කියන්නේ තමන්ගේ ප්‍රයත්න නිසා ජීවිතයේ චිත්තක්ෂණිකින් අර නැරෙන නැරෙන බව අපි දන්නවා එන්නන්නේ සාමාන්‍ය ජීවිතේ දකගන්න දෙවි නිසා එයාට නැරෙන්නම තමයි ගමන කියලා දිනස් සත්ව එනවා දැන් සත්කාරී එතකොට දැන් ඇමරිකාවල කරලා තියෙන්නේ සමහර ප්‍රාන්තවල කියනවා මොලේ නතර වුණොත් මැරයි කියලා. සමහර ප්‍රාන්තවල කියනවා හෘද වස්තු නතර වුණොත් මැරෙනවා කියලා. ඒක එක්කනගේ මත ඒ මරණය යර මරණය ඩිෆයින් කරන්න ඕනේ. ඒකට හොලන්ඩ් වල තමයි වැඩිම ඔක ගන්න තොරතුරු තියෙන්නේ. හොලන්ඩ් යුතනීෂා පිළිබඳ හොඳ පොත් කියවිලා තියෙනවා. ඒ ඉන්න ડોක්ටර් ඩෙත් කියලා එකේ කෝණ කෙනෙකුට කිව්වොත් ඌ ඇවිල්ලා ගලවලා දානවා. හැබැයි බිලක් තියෙනවා වෙනම උකට. ඩෙත් ඩෙත් නෑ ඒ කියන්නේ නීතියක් නැති වුණාට යුතුය තේ කේසස් තියෙනවා. ඒ කේසස් වලදී අපි මරණය කියන එක ඩිෆයින් කරන්න සිද්ධ වෙන්නේ පොතේ හැටියට ලෙඩ මරණ හැටියට නෙවෙයි. පොතේ හැටියට ඒක වෛද්‍ය විද්‍යාව දාගත්ත උරචක්‍රමාලාවක්. ඒ මහසීසයදෝ ස්වාමීන් වහන්සේ 78 හරි 82 හරි අපවත් වුණා 1901 ඉපදිච්ච ස්වාමීන් වහන්සේ නමක් 80 ජීවත් වුණා. අන්තිමට ভেජිටබල්. හොඳම ගෝලයා දොස්තර කෙනෙක්. සංඝයා වහන්සේට කිව්වා දැන් අන්තිමයි ආචාර්ය ගෞරව පත්තල පැත්තකට යන කියලා ඉන්ජෙක්ෂන් එක දුන්නා. එච්චර. එයා බාරගත්ත වැඩේ සංඝයා අද තිබ්බනම් පරාජිකයි. සංඝයා පරාජිකයි. සංඝයාට කිව්වා ඒ හොඳට මාසිසාට ගෝලේ පස්සේ පැවිදිත් උනා. වෙන්දලා කිව්වා ස්වාමීන් වහන්සේලා ආසන ගෞරව දක්කලා එළියට යන්නේ කිව්වා. ඒකදී අනිවාර්යයෙන්ම චේතනාවක් තියෙනවා. ඒ චේතනාව නම් තමයි කර්ම රසය. ගරු ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන අරමුණ ඔස්සේ ආනාපාන භාවනාවේ සිත සමාධිමත්ව ආලෝකය බොහෝ වෙලාවක් පැවතුනි. එෙහිදී කය ඇතිවන චලනයන් තද ගතියක් සමා වෙන කය ඇතිවන චලනයත් තද ගතියත් නොදැනී යන්නේ සිතේ පවතින නාම ධර්ම බලවත් නිසාදයි පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. පෙරුවන් සරණයි. නෑ නාම ධර්ම චූප ධර්ම මොකුත් ඕනේ මේවා වෙනස් වෙනවා. වරක පේනවා වරක නොපේන යනවා ඇති වෙනවා නැති වෙනවා මේ විපරිණාමයට ඇතිව නැති වෙනන බවට අනිත්‍යතාවයට කවුරුත් වග වෙන්න ඕන කමක් නැත්තේ නෑ මොනම දෙයක්වත් ස්ථිරව පවතින්නේ නෑ. ඉතින් මේ මේ කියන දෙක විතරක් නැති වෙන්න කියන එක විශේෂ මූල ධර්මයක් ඕනේ නෑ. ওই දෙයත් ඇති වෙන්නේ නැති වෙන්නේයි. ඒ ස්වභාවය දන්න කෙනෙක් කවදාකවත් මේ සංසාරය පිළිබඳව විශ්වාසයක් පහළ කරන්නේ නැහැ. මේක මොනම දෙයක්වත් කෙරුවට සතුටක් ඇති කරගන්න බෑ. ඒ නිසා ඒ යනා තාලෙට ගමන් ජීවත් වෙන්න හදනවා මිසක මේවා තනවා දන්න, ආලවට්ටම් කරන්න යන්නේ නැහැ. ඒ නිසා ඕනම දෙයක් බැලුවොත් මෙහෙම තමයි. ඒක නාම ධර්ම නැති නිසා වෙන එකක් නෙවෙයි. දේවල ස්වභාවය තමයි ඇතුව නැතුව යන එක. හුත්ව අභවතා, අනිත්‍යතා, විපරිණාමතා තිබුණ දේ වෙන දෙයක් වඩටපත් වෙන එක විපරිණාම වෙනකොට අනිච්ච වෙන එක ලෝකේ ස්වභාවය. එක එක සිද්ධිය වශයෙන් අහන්නේ මේ ඉස්ලාම දකින්න හින්දා. නමුත් අන්තිමට බලනකොට මුළු ලෝකෙම පැවතිච්ච ලක්ෂණ තුන එකක් තමයි මේ දේවල් ඇති වෙන්නේ නැති වෙන්නයි. පින්වත් ස්වාමීන් වහන්සේ මා පරයක්ක භාවනාවට වාඩි වී ඉරියව්ව සකස් කර ගැනීමත් සමග පොළවේ පාද ගැටී තිබෙන හැටි සට්ටම් ප්‍රදේශයේ පුටුවට ඝර්ෂණය වී තිබෙන හැටි දෙයක් කලව මතු පිට බර වී තිබෙන හැටි අත් ඇඟිලි එකට යා වී තිබෙන හැටි දෙතොල් එකතු වී තිබෙන හැටි ඇසිපිය යාව තිබෙන හැටි ඔළුවේ බර බෙල්ලට දැනෙන හැටි ආදී වශයෙන් ඊටමත් දිගු කාලයක සිට දැනෙන්නට පටන්ගෙන තිබුණා. එහෙත් ඒවා ක්‍රමයෙන් අමතක කරමින් නාසයට සිත නාසයට සිත අග්‍රයට සිත යොමු කරමින් සිටින විට දැනෙන ආනාපාන අරමුණ ඔස්සේ දිගට යාමේ පුරුද්ද ඇති කරගෙන තිබුණා. අද උදේ පැයක පමණ පරයන්ක භාවනාවේදී එලෙස ආනාපාන සතියට ගොස් එය ගෙවෙමින් වරින් වර ප්‍රස්වාසයෙන් පසු ඇතිවන හිදස දකිමින් සිටීමට පුළුවන්කම ලැබුණා. එහෙත් අද දින දෙවැනි පරයන්ක වාරයේදී ඔබ වහන්සේ ඊයේ කමඨහන් උපදේශවලද වලදී ලබා දෙන ලද අයකොළ පිළිබඳ සතිය සිහිපත් වී මගේ ඉදිරියට සමා වෙන්න මගේ ඉරියව්ව දෙස බලා සිටියා. මම දැන් මෙතන එය විය. තද ගති, සැහැල්ලු ගති, තෙරපෙන ගති, උෂ්ණ සීතල ගති, පැද්දෙන ගති ආදිය දැනෙමින් තිබී සිත එකඟත්වයකට දෙමින් ගමන් කළා. එහෙත් ආනාපානේ වැටහුනේ නැහැ. ඒ ගැන උත්සාහයක් කළෙත් නැහැ. උදහස්ුනේත් නැහැ. මෙලෙස පැය භාගයක පමණ කාලයක් ගත කරමින් තමයි එන්න මේිට මෙලෙස පැය භාගයක පමණ කාලයක් ගත කරන්නට ලැබුණා. හිතේ සතුටක සේයාවක්ද තිබුණා. ඉදිරි මඟ පිළිබඳ කරුණා පෙරදැරිව උපදේශ පතමි. විස්තරය හොඳයි විස්තර සවිස්තරව තියෙනවා. ඒ විදිහට මේ මේක ඇතුලේ ආනාපාන තියෙනවද නැත්නම් ආනාපාන ඇතුලේද මේක තියෙන්නේ කියලා හිතාගන්න බැරි විදිහට ධාතු මනසිකාරත් එක්ක සම්බන්ධ වෙනවා. ඒතොර කය හෝ ආනාපානය හෝ මොකක්වත් නැහැ ඔක්කොම ධාතු බවටපත් වෙලා. එහෙම නැත්නම් මේ ශක්ති බවටපත් වෙලා. ඒ වගේ නෑ ආනාපාන සේයාව. කෙලසුණාට පස්සේ තමයි ආනාපාන සේයාව වෙන්නේ. ඒක දෙයක් බාටපත් වුණාට පස්සේ නිසා මූලික ශක්ති බවට යන්න යන්න හිත ඉස්පාසු. හිත සුවසර සුවේලවන සුළුයි. සමාධිගත වෙන සුළුයි. එදි නමුත් ඒක යන්නේ අර ගොරෝසු තත්ත්වන වල මණ්ඩි මිදිලා මිදිලා තැම්පත් වෙලා තැම්පත් වෙලා තමයි යට මට්ටම් වලට යන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ නිවැරදි සත්‍යයකට යන්න අනුග්‍රහ කරන්න. ඒකට කියනවා සමතනුග්‍රහිතයි කියලා. කොයි වෙලාවකටද මේක වෙන්නේ නෑවට පස්සේද මේක වෙන්නේ පින්න සක්මණෙන් පස්සේ ආදි වශයෙන් පරියන්කේදී තමන් සැපයාදී යුතු සැපසලු කරුණු සලකලා බලලා මේකට නැවත නැවත යන්න සප්පාය කරුණු සපයලා දෙන එක තමයි යෝගාවචරයට කරන්න තියෙන්නේ. මේකෙන් පේනවා මේ පින තියෙනවායි කියලා. මේ ආත්මෙදීම වැඩක් කරගන්න පින තියෙනවා. ඒක ඉතින් ඇවිත්ලම තියෙන්නේ. එනවා යනවා. ඊට පස්සේ නැවත නැවත ඒකට යෑමට තමයි පර සුද්ධ කළ ධානයින් එකයි කරන්න තියෙන්නේ. අවසාන ලිඛිත ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවේදී කිව යුත්තේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලාද මම නිදුක් වෙමි නිරෝගී වෙමි යනුවෙන්ද දැන ගැනීමට කැමතියි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ව්‍යාකරණ ව්‍යාකරණ කුලේ වෙමි කිව්වනම් මේ ක්‍රියාකාර කර්මකාරකයි වෙම්වා කියවනම් ප්‍රාර්ථනා ස්වරූපයි. එකම දේ. ඉතින් ඒ නිසා වෙම්වා කියන එක තමයි ප්‍රාර්ථනා ස්වරූපෙන් තමයි කරන්නේ. එහෙම එක ක්‍රමයක් තියෙනවා නැත්නම් මේ හොඳට වාඩි වෙලා සැපතේ ඉන්න ගමන් මම මේ සැපතේ ඉන්න බව දන්නවනේ ඒකත් මෛත්‍රී භාවන තමයි උඩ වැඩි හොඳ එක ඒක. වචන කියවිලා මොනවක් නැහැ හොඳට සැපතේ වාඩි වෙන ගමන් සැපතේ ඉන්න බව දන්න. එතකොට කීව කීව ඉන්න ඕන කමක් එන්නේ නැහැ. නමුත් එන්නේ නැත්නම් කියලා හරි අරගන්න දෙක කලවම් කරලා සැපසේ ඉන්නකොට සැපසේ ඉන්න බව දන්නවනම් හිත හිත සුව සැලසෙනවා නම් තමයි මෛත්‍රිය තමයි. ඒකට හැම වෙලාවෙම වචන කියන්න ඕන කමක් නැහැ. එච්චරයි. ඒකට ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන අපි ඒකට විනාඩි 45ක් විතර කල්ලරන් තිනවා. තව වෙන මොනවාරි වෙලාව අවශ්‍ය නම් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒව නැත්නම් අපි වෙලා ගන්නවා සක්මා භාවනාව සඳහා. සරේ ස්වාමීන් වහන්සේ පොරොන්ති ආධ්‍යාත්මික සාස්ත්‍රීය පොතක් පළලා පුස්තකාලයකට වගේ දෙනවා. එක නැකලා දෙනවා පිටු 1000ක් විතර තියෙනවා. ඒක ගුරුවත් පොතක්. ඒ නිසා කාටද පුස්තකාලයක් හරි සංවිධානයක් ඇටේ ඉල්ලුවොත් පිටපතක් දෙනවා. හැබැයි ඒක තියලා නිකකට කියවන්න දෙන්නේ. ඒක තියෙන්නේ උගාවක්ම මොකක්ද කියන්නේ ගුරුවරයෙකුට අත්පොතක් වගේ. එහෙම නැත්නම් භාවනා කරන අයට වැඩි කියන්න බෑ. නමුත් ඒක උගක් කලකට මේ බොහොම තාක්ෂණික පැත්තට බරයි. සංවිධානයක් වශයෙන් කිල්ලොත් දෙනවා. පුස්තකාලයක් කො මොකක් හරි පොදු පිළිසකට දෙන්න. එක නාට එක නාට දෙන්න අමාරුයි. ගාන ටිකක් දෙන්න. ඈ? ගාන ටිකක් දෙන්න බැරි ඒක නිසා නියෝගටිය මේ භාවනා සමිතියක් වශයෙන් හෝ කිල්ලිමක් කරන්න. ඒකට දෙන්න පුළුවන්. ඒක කියන්නේ සම්හලේවම ආනන්ද අධ්‍යක්ෂකම ඔබ පොත හරි වටිනවා. නමුත් මම මේ කියන්න දන්නේ එක්කෙනෙකුගේ පුද්ගලික පාවිච්චිල කියන්නේ නැතුව පොදු පාවිච්චියට පාවිච්චි කරනවා නම් දෙන්න පුළුවන්. අවසරයි සම්නාත්. වාදී කමරහන් පිළිගැනීමේදී බුදුමිතින් පිළිවෙලගෙන හයවර සතිය පිටවීම ගැන ඒක ටිකක් පැහැදිලි කරගන්න. බුරුමේ නෑ ඒ පොතේ සඳහන් වෙන තියෙන කඳුබඩ තමයි ඒක කියන්නේ. මේ ඉන්න බව මතක නැතිනොත් තමන් ඉන්න හැපෙන තැන් කීපයක් බලනවා. හය පොළ බලනවා කියලා. ඒක නිකන් පොඩි උපක්‍රමයක්. එහෙම නැතුව ඉලක්කමක් කියවපු ගමන් පිස්සු වැදෙනවා කියලා මම දන්නවා. හතරයි කියලා කියපුව ගමන් තුනක් ලියාගෙන හතරවෙනි මොකද්ද කියලා අහන්න. 11යි කියලා කිව්වොත් 11 සැරයක් අහන්න. මේ හයේ ඉලක්කම කියව ගමන් ඉවරයි. මේ අපේ හිත හවුල නැහැටි. හිතා ගන්න ලේසිනේ. ඉලක්කමක් කිව්වට පස්සේ හිතාගන්න ඉතින් ඒක ඉල්ල ඉල්ල අඬනවා. මොකක්වත් නැහැ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න හැපෙන තැන් ටික බලනවා කියන එකයි ආය පොළ කියලා කියන්නේ. ඒක මේ පොතේ සඳහනක් නැත්තේ නෑ. නමුත් ලංකාවේ තමයි ඒක ගොඩාක් ඔය ලොකු දෙයක් බවට පත් කරගෙන තියෙන්නේ. නමුත් මම දැන් මෙතන කියනකොට ඔය හයම තියෙනවා. දැයි අපි එම්නම් වෙලාව ගනිමු සක්මනට අපි තුනට එකතු වෙනවා. හරියංග භාවනාවක් සඳහා. ශිර්ජනාගම තෙරුවන් සරණයි.